එන අඩු ගානේ කාය දුස්චරිත වාචික දුස්චරිත නැහැ. අනෝ දුස්චරිත වලත් මේ වගේ හිත විශ්න ගතිය දැන් දැන් අඩු වෙනවා කියලා දන්නවනම් උයිද වෙදී මොනවද ආයි බලාපොරොත්තු. ඉතින් අපි මේ බණ කියනකොට මමත් සමාලලට අපබ්‍රංශ වචන කියනවා. ඕවා කටපාඩම් කරලා ප්‍රශ්නත් අහනවා. ඒක ප්‍රශ්නයක් නෑ මොකද මමත් හැදුනොම තමයි. නමුත් ඕකෙන් මනින්න නම් මට මනින්නත් බෑ. ඕගොල්ලෝම ඕගොල්ලන්ට මාව මනින්න බෑ. එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා අපි මේක කරගෙන කරගෙන යනකොට අන්ධහැරයක් පානකොට හරකට. දැන් අදපන් රුදු අස්සෝ කියලා කිව්වට ගොනාට තේරෙන්නේ නෑ. ඒ අන්ධහැරේ අර අහලා දින්න මිනිස්සුන්ට හොඳයි තින් කුඹුරේ වැඩ කරනකොට ගුණාට වස්සාවිවත් නිහරකාවිවත් ඒ ගානක් නැහැ. ඒ නිසා අපි අන්ධහර පපා තමයි යන්නේ. මොකද ඔක ගුණාට තේරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මේ බරපතල වචන නොදැනගත්තද. හැබැයි ඉතින් හරියට භාවනා කරගෙන යනකොට කාට හරි බන නොකියුවත් මනසගේ චරිතයම බනක් වෙනවා. ඒකට කියනවා නිස්සද්ද බන කියලා. අපි ඔගේ කෑ ගහන මිනිස්සුන්ට වැඩිය බන වෙන්නේ නිස්සද්ද කට්ටියගේ. මම ආදර්ශවත් විදිහට වැඩේ කරන යනකොට ගෙදරට ගමට රටට පුදුමාකාර හොඳ සම්පන්න පිට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා වචනයට වැඩිය බොහොම සබ්බයි කියලා නිස්සද්දේ. Silence is louder than the speech කියලා කියනවා. Taman දෙන ආදර්ශය වැඩ කරන යනට ආදර්ශය මේ හයියෙන් බණ කියවට වැඩිය හොඳයි. ඒ නිසා අපි ඒ වගේ වැඩ කරන යනකොට මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එකට මම මේ කොනහන්නේ. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන පටන් ගත්තොත් අන්නවමයි කියලා හිතාගන්න වෙන මොකක්වත් නැහැ. මේකට කියනවා ධර්ම තණ්හාව කියලා. හොඳ ලොලිපොප් සීනි බෝල වගේ කියලා වචනයක් දාගෙන තියෙනවා. ඒ තණ්හාවම තමයි. ඒක නැති උනායි කියලා පාඩුවක් නැහැ. ඒකට යන්න පුළුවන් නිසා ප්‍රශ්න අහුවට මම බනින්නෙත් නැහැ. මම සාමාන්‍ය උත්තර දෙනවා. එනකොට ඔය කෙනෙයිනි හිතක් එනවා මට. මේ ගුණා එයාට වැඩිය කරත් ඉස්සර වෙලා නතුන්ට එනවා ඒක තේරුම් ගන්න පිරිසක් දවසින් දවස වැඩි වෙනවා වගේ මට පේනවා. ඊගාවට ස්වාමින් වහන්සේ බුදුගුණ මෙනෙහි කිරීමේදී අතරමඟ ආනාපාන සතිය නාස්කයේ මත හුස්ම ගැනීම පිටිමිට දැනේ. එවිට බුදුගුණ නවත්තා මෙනෙහි කිරීම මත ආනාපාන සතියේදී සුදුසුද එසේ වීමට හේතුව පහදා දෙන්න. මේක හේතුව මේ අර පිට තැම්පත් වෙනකොට ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය වැඩි වෙනවා. ඒක තමයි මේකට තියෙන වචන. ඉතින් ඒකට වෙනදා නොදැක්ක දේවල් නොදිපුච්ච දේවල් පේන්න පටන් අරගනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන කරන කටියට හොඳට විස්තර ඇහුවොත් හැම කෙනෙක් ළඟම කියන කියන්න දෙනවා මට වම් නාස්පුඩුවට වැඩිය දකුණු නාස්පුඩුව හොඳට වැටෙනවා. නැත්නම් දකුණු නාස්පුඩුවේ වම් නාස්පුඩුව වැඩිය වැටෙනවා කියලා හොඳට බැලුවොත් පේනවා. සමහර වෙලාවට කියනවා මට ආශ්වාසය වැටෙනවා ප්‍රශ්වාසයට වැඩිය. ප්‍රශ්වාසය වැටෙනවා ආශ්වාසයට වැඩිය. ඉතින් ඒකදී අර නාස්පුඩුවේ දකුණු වැටෙන එක නා වම වැටෙන්නේ නැහැ කියන චෝදනාවයි මේ කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ මට වම විතරනේ වැටේ. එනද අනේ සංගුණ ආශ්වාසය විතරනේ වැටෙන්නේ කියලා කියනකොට තේරෙන මේ ආඩපාලිය කියන්නේ කියලා. මොකද අඩුගානේ ආනපන හිත තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් ආශ්වාසය වැටෙනවානේ. නමුත් ගුරුවරයා මොකද කරන්නේ? අයම ඔහොම ඔක්කොම හිත කලබල කරන්නේ නැතුව සැක කරන්නේ නැතුව තැම්පත් කරන්න කියන. තැම්පත් වෙනට අර නැති එක පේන. ඒකෝට වෙනවා මම මේ දකුණේ දෙකේම තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකම වැටෙනවා කියන්නේ ආරම්භයේදී සැක කරන්න පටන් ගත්තොත් සැකේ වැඩි වෙනවා නොදැනෙන ගතිය වැඩි වෙනවා. මේ පටන් ගන්න මේ ඇති කරගෙන කරගෙන යනකොට ඒ අවශ්‍ය ඉඳුරංගේ ප්‍රනීත භාවය, අද්ධහාදී ඉඳුරංගේ ප්‍රනීත භාවය එනකොට වෙන නොදක්ක දේවල් වෙනකට වඩා හොඳට පේන්න පටන් අරගන්නවා. ඒක නිසා මේ පටන් ගන්නකොටම ඔක්කොම සුදුසුසුසං සමබරතාව එකලස සියල්ලම බලාපොරොත්තු වෙන්න නරකයි. යන්තමට කොහොම හරි මගේ ඒකේ වචන තමයි අවුලව ගන්නවයි කියන එක. අවුලව ගන්නවයි කියලා එකක් තියෙනවා මම දැන් ඒකට සිංහලීසි වචනේ මට අහුනේ නැහැ. දැන් මේ උඩට මේකේ දැන් සීලින් ගහලා නැහැ. මේකට අල්ලා සීලින් ගහනවා නම් මේකේ රාමෝලී ගහලා ඇස්බෙස්ටෝ ෂීට් එක උඩට අතින් අල්ලගෙන ඕකේ ඇණයක් තියලා ඇණේ ෂීට් එකේ අවුල ගන්න පරිම අමාරු. උඩට හැදිලා තියෙන ෂීට් එකත් හරියට තියා ගන්න ඕනේ ඇණේට වැදුනොත් පිටපොට පිටපයින්. ඇණේ අවුල ගන්නකම් බොහොම හිමිට තට්ටු කරලා තට්ටු කරලා තට්ටු කරන ඇවිල්ලා අමුණකට පස්සේ න උඩ බන්ධන ගහන්න පුළුවන්. ඊට පස්සේ ෂීට් එක අල්ලනවා. ගිනි ගොඩක් වුණත් දැන් දැන් ඉන්න අම්මලා ගින්දර පත්තු කරන්නේ නැහැනේ ගෑස් ලිපවල. ගින්දර පත්තු කරගන්න බොහොම අමාරුයි. මේ පාන්දර නැගිටලා ගින්දර පත්තු කරගන්න බොහොම. ඒ වෙලාවට කරන පුංචි පුංචි කෝටු කැලි ගොඩක් දාලා යතු කුඩු වගේ දේවල් දාන නැත්නම් භූමි චලිතය දාලා ගින්දර අවුලා ගත්තට පස්සේ ඒකේ එක ගින්න ගොඩ වෙනවා. පටන් ගන්න එක අමාරු. ඕනම ශාස්ත්‍රයක තාමත්ම වැදගත් වූ තාමත්ම තීරණාත්මක වූ දේ තමයි ඒ පටන් ගන්න. ඊට පස්සේ ඒක අල්ලගෙන කැසකවිගෙන යන්නේක කාටවත් වළක්වන්න බෑ. ඒ ආරම්භයේදී සියලු ගති ලකුණු බලන්න යන්න එපා. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට ඒක ඉන්නේ මේ සාමාන්‍ය පොඩි ගින්නක් ලෞකික පින්නක් බවටපත් වුණාට පස්සේ රටකර රාජ්‍යයකට නතර කරන්න බෑ. එහෙනම් තාකම්බේ අමාරු. ඒ නිසා ගැන්වීමේදී මුන්දචෝරි පන්තිය තමයි අමාරුම පන්ති. උතුමි ශ්‍රී ලංකාවේ හිටපු ළමයෙකුට අයන්න උගන්වන්න වෙනවා. නන්දකට හිටින් මෙහෙර විනාඩි 35ක් ඉඳගන්න උගන්වන්න වෙනවා. අම්මා තාත්තත් හිටපු ළමයට අනිත් ළමයික ඉඳගන්න පුරුදු වෙනකොට අකුරු කිවිල්ල මේ ඕන කරන්නේ. එතන හැබැයි ඒ ගොනුව ගන්න එක හරි අමාරුයි. තුමි තම්බු බොහෝම ඉක්මනට මේක අමතක කරනවා. අපිට ඉක්මනට PhD කවද්ද කරගන්න පුළුවන් එන්නේ අපිට අර විභාග කරගන්න. අපිට මතක නෑ කොච්චර අමාරු මේ ආශිෂ්ට මේ හොරතල් වෙච්ච වෙච්ච කිසිම චාරයක් නැති අපි පළවෙනි මොන්ටිසෝරි පන්තිට කීකරු වෙච්ච දවසක තීරේ කවදාද මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වෙච්ච දවසට. අධ්‍යාපනයේ අමාරුම දේ මොකද කියන්නේ? මොන්ටිසෝරි පන්ති තමයි අමාරු. යුනිවර්සිටි උගන්වන්න කොහොම බරුවක් කියයි. ඒක බය වෙන්න බෑ. ඒකෙන් දැවසේ මම ඕකෙනකින් අදහස් කරේ නෑ කියන එක කියනවා. කිසිම විලිජත්තාවක් නැතුව කියනවා. මේ ඕකී එකකින් කිව්වේ හරි බෑ කියන එක. බොහොම හොඳ කතාවක් හරි. පොඩි උන්ට ඒ සෙල්ලම් බෑ. පොඩි දරුවට තේරෙන බොහොම හොඳට තේරෙන මේ යන්නේ මොකාටද කියලා. අන්න එතන තමයි අමාරු. ඒ වගේ තමයි මේ ආනාපාන සතියෝ බුද්ධානුස්සතිය හරි කරනකොට බෑ කියලා නෑ කියලා කරලා බොහොම අමාරුයි. බුද්ධානුස්සතියෙන් හරි පටන් ගන්න ගියාට පස්සේ ආනාපානෝ පිම්බීමයි කිලිම හෝ ඕන දෙයකට යන්න. ඇත්තටම කියනවා නම් ওই භාවනා ක්‍රම අතර ගැටුමක් හෝ වාදපවතින්නේ බොහොම බාලාංශමන් තියෙන අය. මොන්නකින් අර උඩට ගිය කෙන අරමුණ ගැන වාද කරන්නේ නැහැ. ඊට පස්සේ ඒක නිකන් අර යන්න බවක අරගෙන ගිය හැරෙන්නේ කියලා. මේ ආනාපානකාරය පිම්බීමයි කිලිම කාරය අපි වේදනානුපසනාකාරය කියලා බොරු බෝසා. ඊපාදේ උඩට ගිහිල්ලා බැලුවට පස්සේ මක්කිලි පැත්තෙන් ආවත් එකයි රත්නපුර පැත්තෙන් ආවත් එකයි පාරවල් දෙකක් තියෙනවා. එච්චරයි. පටන් ගන්නකොට మనం పర్వాలేదు සම්පූර්ණ මොනට මොන දාප් පැති දෙකක් තියෙන උඩට යනකොට ඔක්කොම එක තැනට යනවා. ඒ නිසා බුද්ධ ධනවෘත්ති කරගෙන යනකොට ආනාපාන සතියට එනවනම් ප්‍රමාවක් තියෙන්නේ ඉස්සරය නැව ගන්න බෑ ගැටිය ගාවට. නැව නැතර කරන්නේ ගැඹුරු මුදේ. ඔරුවකින් එන්නොන ගැටිය. ඒ නිසා නැවට නැගින්න ඉතල අපි ඔරුවට කොට වෙලා ඔරුවෙන් නැවට කොට වෙලා නැවෙන් ගමන යනවා. ආනාපාන සතිය නැවනම් බුද්ධ ධනවෘත්ති ඔරුවයි. ඔරුව ගන්න පුළුවන් නොගඹුරු මුදේට ගන්න පුළුවන්. ඒකේ කොට වෙලා ගැඹුරු මුදේට නේද ගැඹුරු මුදේ නැවට ගිහින් නැවෙන් යන එකයි තියෙන්නේ. ධනවෘත්තිය නිවන් දකින්න බෑ. ඒක මේ ආනාපානෙට යන්න අතරමැදියෙක් වෙනවා නැත්නම් නිකන් ආරක්ෂක භාවනාවක් වෙනවා. ආනාපාන නිවන් දකින භාවනාව. හරියට මාර්ගය දක්වාම යනවා. ඒ නිසා බුද්ධානුස්සතිය කරන ආනාපාන එනවනම් ආනාපාන දාන්න. ਸਰවඥානගේ බික්කුනි සූත්‍රය සඳහන් කරනවා ආනාපාන කරනට බැරි වුණා නම් බුද්ධානුස්සතිය දාන්න. ආනාපාන නැති වුණා ආනාපාන මොකදුනේ කියලා දන්නේ නැත්නම් පණිදාය භාවනාවෙන් බුදුගුණ වඩන්න. ආයෙ තැන්පත් වෙනකොට ආයෙ ආනාපානට යන්න. ඒ වගේ අවස්ථානුකූලව නැත්නම් ප්‍රයෝජනෙ සලකලා ඒ වැඩ කරන්ඩ ටිකක් ඉදිරියට ගිය කෙනාට මේ හරි විශේෂ විශාල පළල් තිරයක් තියෙනවා මේ බෞද්ධ භාවනා ක්‍රමය. දැන් අපේ වෙලාවත් සම්බන්ධ කිට්ටු එකගෙන එනවා ඒ වගේ ප්‍රශ්නත් समाप्ति हो रहा අද දවස පුරාම අපි විවිධාකාරයෙන් රැස් කරගන්න යෙදුණු මේ ඊවාවුද නොකීවාවුද සියලු කුසල සම්භාරයන් අපි මේ කරගෙන යන වැඩවලට මුතුවා අදටත් මත්තටත් කිසිම කරදරයකින් තොරව කරගෙන යන්න ලැබෙන්නේ මේ විශාල බලමණ්ඩලවල පේන පෙන බලමණ්ඩලවල මේ අනුග්‍රහය නිසායි. අනි ඒ ඇත්තෝ අපේ මේ කුසලයේ උදාර කොටස සාදු කියලා පින් අනුමෝදන් වීමේ තමතම ප්‍රාර්ථනා කරන්නා වූ ඒ ශාන්ත සුන්දර භාවයේ වහවා සාක්ෂාත් කර ගැනීමට මේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි තනිවට දෙමාපිය ගුරුවරු බන්දු මිත්‍ර ආදීන් සියලු දෙනාම මගේ වචනෙන් කියනනම් අපි ඉන්න කාලේ අපිටවත් කරගන්න බැරි වටිනාපින් අපේ දූ දරුවෝ අපේ යාළුවෝ අපේ ශිෂ්‍යෝ කරගන්නවා කියලා මුචිතාව ඇති කරගෙන ඉන්න තැනක ඉඳලා අපි මේ කරන පින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මේ පින්වෙනි උදව් කරන ඇත්තොත් සියලු දෙනාමත් මේ ලැබිච්ච වටිනා ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ ක්ෂණ සම්පත්‍ය උපරිම ප්‍රයෝජන අරගෙන සාදු උතුමන් වහන්සේලා විසින් ඒ අනුදනව දාරන්ට යෙදුච්ච ඒ සාංග සුන්දර தත්ත්වයේ මේ ජීවිතය වගේම සාක්ෂාත් කරගන්න මේ කුසල් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවත් සමග අද අපේ දවසේ වැඩ කටයුතු නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එකතුව එත්තාවතා ආදී ගාථා සජ්ජහායනා කිරීම සම්පදාන කුල පින්පම්නේ මේ කටයුතුට පෙළඹෙනවා. එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු ලබන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං අබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා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 නිබ්බාන පත්‍තියා එන ඔක්කොමලා එකවර වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු බුද්ධ